බුද්ධ සම්පන්න කෙනෙක්නි අප මේ සංසාරදා ප්‍රකාශ කළේ මොනවාද වේදනාවක් සංහා වේදනා නිරෝධා සංහා නිරෝධ වේදනා නිසා සංහා ඇතිවෙනවා වේදනාව නැතිවීම තුළින් සංහාව නිරුද්ධ වෙනවා කියන කොටස විස්තරයක් එම නිසා එම දේශනා ඊට කොටස අද ප්‍රකාශ කිරීමට අප අදහස් කරනවා සංහා පච්චය උපාදානං සංහා නිරෝධා උපාදාන නිරෝධෝ සංහාව නිසා උපාදානය තියෙනවා සංහාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙනවා එතන සංහාව කියන කේදා විස්තර කළා උපාදාන කියන්නේ කොහොමද ප්‍රායෝගික වශයෙන් බලන විට උපාදානය කියන්නේ සංහාවට වඩා සියම වූ ඡන්දය සහ රාගය. අපගේ අවබෝධයට අනුව එහෙමයි ඒක තියෙන්නේ. සංහාවට වඩා සියුම්ම ඡන්ද රාගයකටයි උපාදානය කියලා ප්‍රායෝගික වශයෙන් බලනකොට වැටහෙනවා. පොත්පත්වල දක්වා තිබෙන්නේ සංහාව වඩවලා දියුණුවලා දියුණුවලා ගියාට පස්සේ දැඩි කොට අල්ලාගෙන යන උපාදාන වශයෙන් ඒ පොත්වල දක්වා තිබෙන උපාදාන හතරක්. මොනවාද? කාමෝපදාන, ඒකෝපදාන, සීලබ්බත උපාදාන, අස්වාද උපාදාන. කාමෝපදාන කියන්නේ කාම වස්තුව දෙවිවල් අල්ලා ගැනීම. සංහාව නිසා කාම වස්තුව නාලෙනවා. අප කනනාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණෙන් නැතිකම අල්ලන්නේ. මේ කාම වස්තුන් වලට අමතරව ඒ කාම වස්තුන් නිසා චිත්ත තුළ ක්ලේශ ගන්ත වෙනවා නම් ඒ ක්ලේශ කාම වලත් එලෙසින්ම උපාදාන කරනවා. මේ වස්තු කාම ක්ලේශ කාම කියන කොටස් දෙකම කාම උපාදාන වශයෙන් විවහාර කරනවා. අනිත් එක දික්ඛෝපාදාන දික්ඛිය ගැන වැරදි ආකාර අවබෝධයන් දුක්ඛින්. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ තිබුණා දෙසට මෙසිදු කියලා මිත්‍යා දෘෂ්ටි අදහස් 62ක්. ඔය බ්‍රහ්මජාල සූත්‍ර වෙන සූත්‍රවලින් ඒවා දක්වා තිබෙනවා. ලක්වස්තුක මිත්‍යා දෘෂ්ටි කියලා තවත් මිත්‍යා දෘෂ්ටි වර්ගයක් ඒකම අන්තර්ගත වෙලා තියෙනවා. මේ දෘෂ්ටිය උපාදාන කරන්නේ සංහාව නිසා. දැන් අපි දෙන්නා අපි සංලක්ෂණ දුන්නේ පරිපාක නැහැ කියලා කෙනෙක් දෘෂ්ටියක් ආදානය කරනවා. ඒකම අදහස් කරන්නේ අර දැන් තියෙන වස්තුව පිළිවි තියෙන සංහාව තුළින් මේ දුක්ඛ ඇති වෙනවා. නැත්තිසකට දුක්ඛතාවන සම්මානන කරන විපාකෝ මේ හොඳ නැත්නම් වල විපාක නැහැ කියලා සංහාව උපාදාන කරනවා. නැත්‍යයන් ලෝකෝ නැති පරලෝකෝ මේ ලෝකයක් නෑ පරලෝකයක් නැහැ කියලා. නැත්ති මාසා නැත්ති නිසා මාවක් නැහැ තියෙන්නේ නැත්නම් මාවට කියන කරන මමට කරන දේවල් ගැන යහපතක් සිදුවන්නේ නෝ යහපතක් සිදුවන්නේ නැහැ. පියාට කරන දේවල් වලින් කුසල අකුසල කර්මයක් සිදුවන්නේ නැහැ. මාත්‍ය ලෝකයේ සත්තා උපපාදික උපපාදික සත්‍යෝ නැහැ. මාත්‍ය ලෝකයේ සම්බාධනා සම්මාන සද්ද සම්මාන කඩපන්න ඒ උනන්ත ලෝකම් කරන්ත ලෝකම් සෑම දෙන්න සත්‍යත්තාව වේදන්න. මේ ලෝකයේ සම්මන බාහමනෝ නැහැ. මේ ජීවිතයත් පරලෝ ජීවිතයක් සමාම අධ්‍යක්ෂල ලෝකයා ලෙස පාටකන මේ වෙන්නේ වැරදි දෘෂ්ටිය මොනවාද තමයි මේ වැරදි දෘෂ්ටියෙන් අල්ලා ගැනීම වල තමයි මේ සිවපාදාන කියලා දැක්කේ. අනිත් එක අක්ෂවාදෝපාදාන සමාධියේ පංචස්කන්ධ ලෝකයේ තුල ආත්මයක් ඇතයි කියලා දෙඩි කොටක් හිතාගෙන ඊළඟ එක සිංහලබ්බ උපාදාන වැරදි ආකාරයෙන් මේ වැරදි දෘෂ්ටිවල පිහිටලා විමුක්තිය සඳහා සදා කාලික සැප සඳහා විවිධ මාර්ග අනුගමනය කිරීම එතනින් සිදුවන. අද කාලයේ දින අද කාලයේ හැටියට නම් සද්දා වාස නැත්නම් අර සද්දෝ වාසන භාවයන් ලබා ගැනීමට දෙවියන්ට ආඥා කරනවා. සදා කාලික සැප ලබන්නට කියලා සීලබ්බත පරමාර්ථකා සීලබ්බත මරණාසන කියන උපාදානය ගණන් ගැනීම. එතකොට මේ කාමෝපාදාන කියන්නේ සංහාර. ඉස්ති උපාදාන කියන්නේ දෘෂ්ටිය. දෘෂ්ටිය. ඒ වගේම සීලබ්බත උපාදාන කියන්නේ දෘෂ්ටිය. අත්තවාද උපාදාන කියන්නේ මාන. අත්තවච මේ සංහා දිට්ඨි මාන කියන තුන තමයි මේකේ ප්‍රධාන උපාදාන දිට්ඨි උපාදාන සීලබ්බත උපාදාන සාද උපාදාන කියන කරුණු හතරෙන් දැක්වන්නේ. කාම උපාදාන කියන එක මේ ලෝකේ අනාගාමී වූ සෑම සත්‍යයක් තුළම තියෙන ධර්මයක්. දිට්ඨි උපාදාන කියන එක සෝවාන් වූ සෑම පුද්ගලයෙක් ගාම තියෙන එකක් විශේෂයෙන් සක්කාය දිට්ඨිය. සීලබ්බත උපාදානය සෝවාන් වූ සෑම කෙනෙක් තුළම ඇති විය හැකි ධර්මයක්. විශේෂයෙන්ම බුද්ධ ශාසනය, පළභාර ශාසනවල බොහෝ විට ඇති ධර්මයක්. අත්‍රාදීපාදානය කියන්නේ රහත් වූ සෑම කෙනෙක් තුළම විද්‍යමාන වන ධර්මයක්. දැන් අත්‍යනෝල කියනවා මේ උපාදාන හතර නිරුද්ධ කිරීමට මේ සක්කාය දිට්ඨිය නිරුද්ධ කරන්න නම් පළමුවෙන් සෝවාන් මාර්ගය ලබන්න ඕනේ. සෝවාන් මාර්ගය ලැබෙන්නට අදුමාසයෙන් ප්‍රහාරිත සීලබ්බත උපාදාන කියන ඒ උපාදාන දෙකම නිරුද්ධ කළ යුතු නිසා සෝවාන් පුද්ගලයා මේ උපාදාන නිරෝධයක් සඳහා කටයුතු කරන්නට තිබෙනවා. කාමපාදාන අනාගාම මාර්ගයෙන් සම්පූර්ණයෙන් ගිලිහි යන්නේ එම නිසා සකදාගාමීවලදී කාමපාදානෙ තුන වෙනවා. සකදාගාමී අනාගාම මාර්ග අපේක්ෂා කරන අය විසුමත් ඒ උපාදානය නිරුද්ධ කිරීම සඳහා කටයුතු කරන්න ඕන. අන්තිම වශයෙන් කියන්නේ අපවාද උපාදානය ඒ සාක්ෂිමාන මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම. අක්ෂිමාන නිරුද්ධ වන්නේ අරහත් ඵලයෙන් එනිසා රහත් ඵලයේ යම් කෙනෙක් අපේක්ෂා කරනවා නම් ලබා ගැනීමට ඔහු විසිනුත් මේ උපාදාන නිරෝධය සඳහා කටයුතු කළ යුතු වෙනවා. එතකොට මේ දක්වාට කියන්නේ සංනා දිස්මාන කියන කොටස් තුන කාමෝපාදාන, විස්සෝපාදාන, සීලම්බතෝපාදාන, අස්වාදෝපාදාන ලක් වශයෙන් විස්තර කොට ඇති බව. මේ කීප කර්ම ටික මේ තුනවත් අයට පොත්වලින් කියවන්නට ලැබෙනවා මෙතන මෙතන අසන්නට ලැබෙනවා. අවශ්‍යයක් මොනවා කියන්නේ. එතකොට මේ මෙහාට කියන කර්ම වලට ඒ කර්ම ප්‍රකාශ කරන වෙලාවේදී සමහර විට අපිට සම්ප්‍රදායික අදහස් වලින් තරමද්දරට ඈත් වන්නට සිදුවේ. අනුද භක්තිය හැම තියෙනවා නම් ටිකක් අයින් කරන්නට ඕන. දැන් අපි අර කාමපාදාන, විච්ඡේදාන, අක්ෂාදෝපාදාන, සීලබ්බතෝපාදාන කියන හතරෙන් දක්වන්නේ සංහා දිට්ඨි මාන බව ප්‍රකාශ කළා. මේ සංහා දිට්ඨි මාන වලින් උපාදාන කරන්නේ මොනවද? පොතේ කියන්නේ සංහාගත උපාදාන සංහා නිසා උපාදානය කියනවා. උපාදාන කියන එක විස්තර කරනවා සංහා දික්මාන කියන නැත්නම් කාම උපාදාන ආදී වශයෙන්. ඒ සංහා දික්මාන වල උපාදාන කරන්නේ කුමක්ද කියන එක දක්වන්නේ. මොනවද සංහා දික්මාන වල උපාදාන කරන්නේ කියන්නේ බලන්න. පංචස්කන්ධය රූපස්කන්ධය එලෙසම උපාදාන කරනවා. වේදනාස්කන්ධය එලෙසම උපාදාන කරනවා. සංඥා සංස්කාර විඥාන කියන අනෙක් ස්කන්ධ තුනක් අල විදියට උපාදාන කරනවා. එම නිසාම පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයක් වෙනවා. උපාදානස්කන්ධ පහම බවට පත් වෙනවා. පංචස්කන්ධයත් පංච උපාදානස්කන්ධයක් දෙක එකක් නෙවෙයි. දෙනා බුදුරජාණන් වහන්සේගෙන් වික්ෂා ප්‍රශ්නයක් දෙනසුවා. සංයේවන්තෝ බන්තේ උපාදානන්සේ පංචෝපාදාන සංදා උදා වූ අඤ්ඤතර පංචෝපාදාන සංදේ දීපාදානං කියෝ. බුදුරජාණන් වහන්සේ පංචස්කන්ධයේද පංචෝපාදාන සංදේ වන්නේ ඒකයි එක පිටියදාද එහෙම නැත්නම් පංචෝපාදානස්කන්ධයෙන් තොරව මේ උපාදානය පවතින. බුදුරජාණන් වහන්සේ වදාරනවා ලකෝ වික්ඛු සංයේව උපාදාන තේ පංචෝපාදාන ඛණ්ඩ. නැති අඤ්ඤතර පංචෝපාදාන ඛණ්ඩේ උපාදාන. මහාන පංචස්කන්ධයේ මේ උපාදාන කියන්නේ. පංචස්කන්ධයෙන් තොරව උපාදානයකුත් නැහැ. අපිට ගෝත්‍ත්ත්‍ය චන්දනාව සංකප්ප උපාදාන. මෙන්න මේ ස්කන්ධ කෙරෙහි යම් කිසි ඡන්දයක් ආගයක් තියෙනවා නම් ඒක තමයි උපාදාන. බුදුරජාණන් වහන්සේ වදාළන රූපංකෝ විච්ඡේ උපාදානෝ ධම්මෝ සෝකේ උපාදානියට බඳුන් වන ධර්මයක් සංසත්ත චන්දරාවෝ තං සත්ත උපාදාන. එහිලා නැතිනම් ඡන්දයක් හෝ රාගයක් ඇතනම් ඒකයි උපාදානයි. වේදනාව උපාදානීය ධර්මයක් උපාදානයට යොමු වන ධර්මයක් ගෝචර වන ධර්මයක් ඒ වේදනාව කියන භවනා චන්දරාගයේ ඒකේ තියෙන උපාදානයි. එතන සංඥා සංකාර විඥාන උපාදානීය ධර්ම. උපාදාන ධර්ම නෙවෙයි. ඒ වගේ කාරණා සංදරාගය නිසා ඒවා උපාදානීය ධර්ම බවට පත් වෙනවා. එතකොට අර සංඥා දිට්ඨි මාන වලින් උපාදාන කරන්නේ මෙන්න මේ පංච උපාදාන ස්කන්ධය. අපි ගන්නවා දැන් සංඥා දැන් ටිකක් අර සම්පදාන පිට පනිනවා. සංඥා කාමෝපදානයේ කාමයන් උපාදාන කරනවා කියලා පොත්වල දක්වපු කාරණාව මේ පංච උපාදානස්කන්ධ කතාව ගැන හිතනකොට කුමක් කියලාද මේ හිතන්නේ? වේදන උපාදානස්කන්ධය. කාම උපාදානය කියන්නේ වෙන එකක්වත් නෙවෙයි වේදනා උපාදානස්කන්ධය. මිනිස්සු බොහෝ දුරට මේ බාහිර කාම වස්තුන් තමයි කාම වස්තුන් වශයෙන් ගණන් ගන්න. එහෙට තියෙන රූප, කනට දැනෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශ. මේවා කාම වස්තුන් වශයෙන් බොහෝ දෙනෙක් ගණන් ගන්න. නමුත් ඒක නෙවෙයි කාමය කියන්නේ. ඒක නෙවෙයි කාම වස්තුන් කියන්නේ. මෙන්න මේ අරමුණු තුළින් සමාගයේ සිත තුළ සියම සුඛ වේදනාවක් ඇති වෙනවා. සමහර විට ප්‍රබල වශයෙන් හෝ ඇතිවන්නත් පුළුවන්. යොමු කියන වචනය ප්‍රකාශ කළේ අර සංගරාමයේ දැක්වීම. මෙන්න මේ සමාගයේ සිත තුළ තියෙන වේදනාව තමයි මෙතන අල්ලන්නේ. ඒ වේදනාව එන්නේ නිසා තමයි අර කාමපාදානය ඇතිවන්නේ. මේ தත්ත්වය අවබෝධ කරගන්නට නොහැකි වූ අයසෝ නැත්නම් මේ தත්ත්වය අවබෝධ කරගන්නට නොහැකි වන අයසෝ කාමෝපාදාන වශයෙන් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන දාන්න විස්තර කරනවා. විස්තර කළා මේ මොකද? ඇත්ත වශයෙන්ම කාමෝපාදානය කියන්නේ අන්තිමක් නෙවෙයි වේදනානෝපාදානස්කන්ධයයි. මේක බුදුරජාණන් වහන්සේ ලක්ෂණතව ධාතාවකින් දක්වලා තිබෙනවා. සංසප්ත රාගෝ සංසප්ත කාමෝ නැති කාම යන කිස්සානි ලෝකී. සිස්සම් කියන්නේ සිස්සානි කපේන ලෝකේ අතෙත් දීලා විනයන සුඛානන්දං. හරි ලක්ෂණ දාසාවක් නැතේ තමයි යානි චිත්තන ලෝකේ යම් කිසි විචිතෝ දේවල් කියන ලෝකේව කාමවස්තු නෙවෙයි ඇහැට පෙනෙන රූප කනට ඇහෙන මොහොතේ ශබ්ද ගඳ සුවඳ වාගේ ලංකා විචිත්‍ර ලක්ෂණ අරමුණ තියෙනවා නම් නැතේ කාමවස්තු ඥාන ලෝකේ ලෝකයේ තියෙන වස්තුව කාමයේ නෙවෙයි එහෙනම් මොනවද කාමයේ සංසත්ත රාගෝ පුරිසස්ස කාමෝ පුරුෂයේ කුල සත්‍යයේ කුල ජනිතවන සංකප්පයන් සිටිවිලි නිසා ඇතිවන සංදේය තමයි කාමයේ කියන්නේ. බුදුජානක මහත්තයා. ඊට පස්සේ වදාන කතා විතරේ දෙකක්. විස්සන්ත ලෝකේ අතිස්සන්ති විස්සාරි කතේ ලෝකු මේ හොඳ අරමුණ ඒ විදිහටම ලෝකියෝ පැවැත්මවයි. මෙහිදී අර හොඳ නරක කියන දෙකම අපේ සිත තුළින් විද්‍යමාන වෙන සිත තුළ ඇති වෙන සංකල්පයන් නිසා පහළ කර ගන්නා ධර්ම බව අවබෝධ කර ගන්න ඕනේ. එතකොට මේක විදිහටම ඒ සුත්‍ර මනෝරම්‍ය අරමුණ එළදෙන පවතිද්දී අසෙත් දීලා විනයන්ත සංලා මේ ප්‍රඥාවන්ත තියෙන ප්‍රඥාවන්තයන් විසින් ඉන්ද්‍රා කියන සංදේය රාගය අයින් කර ගන්නට ඕනේ. නැත්නම් මේ බාහිර ලෝකයේ තියෙන අරමුණ අසුරයි අසුරයි අසුරයි කියන බල බලා ඉන්න කියලා නේ බුදුහාමුදුරු දේශනා. ඒක මතක තේරුම් ගන්න ඕනේ. අර විසුද්ධි මාර්ගය වෙන පොත්පත් වල තියෙන මොකද්ද අසුම වශයෙන් භාවනා කරනකොට කරන්නේ තියෙන්නේ වන්න වශයෙන් අසුබයි ගන්ධ වශයෙන් අසුබයි සතහන වශයෙන් අසුබයි වන්න සංඛායන ගන්ධේ ආස්වාසයේ උපකාරයෙන් කියන දැන් මේවට මේ ඇයි ඉතාමත්ම ගෝචර වෙන ඉතාමත්ම හොඳට තේරුම් ගන්න උපමාවක් මට කියන්න පුළුවන්. අපි එහෙම උපමා ප්‍රකාශ කරනකොට සම්මහර අයගේ ඒත්තර තේම පොරොත්තු දෙන්නේ. ඒ නිසා අපි අදීනියක් සෝතමු. අපි තුන රෝස්මලක් කිය. රෝස්මලක් ගත්තාම අර කෙනෙකුට කියන්න පුළුවන් ද වර්ණයෙන් මේක පිළිගන්නේ කියලා. සතහනින් මේක පිළිකුල් කියලා කෙනෙකුට කියන්න පුළුවන්. රෝස්මලේ තියෙන ගඳ සුගන්ධයෙන් මේක පිළිකුල් කියලා කියන්න පුළුවන්. වර්ණ සංකහන ගන්ධයෙන් ඒවම කියනවා නම් ඒක මුසාව. එන්නේ මොකද පිළිකුල් වශයෙන් බලන්නට පුළුවන් කොහොමද මේ මල පරිණාමන පස්සේ කොමිනා මේ වෙන්නේ යනවා පර වෙනවා අනිත්‍ය දැනන්නේ. නැත්තම් මේ මල පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායු ධාතුව අනිත්‍යවත් නෙවෙයි. නේද? නමුත් එහි තියෙන වර්ණ වශයෙන් හෝ ගන්ධ වශයෙන් හෝ සකහන් වශයෙන් හෝ කිසිම පිළිකුලක් අපට නම් දක්නද නැහැ. ඒක පිළිකුල් වශයෙන් කෙනෙකුට දකිනවා නම් දකින්නට පුළුවන් ඔහුගේ සිත තුළ තියෙන සංකල්පනා වලට අනුකූලව. ඒ මනසෙහි තියෙන ඡන්දරාගය අතිච්ඡ දීරා විනයස ඡන්දා. ඒ කෙනෙහි තියෙන ඡන්දරාගය වෙන කෙනෙක් ප්‍රයෝග කළා නම් එකමලක් නෙවෙයි මෙතන රෝසමල් 1000ක් තිබුණා නේද? සෝසමල් 1000ක් වෙනස් කරන්නේ එකම නැත්නම් නේද? එතකොට මේ ලෝකයේ තියෙන කාම වස්තුන් වශයෙන් මිනිස් විස්තර කරන දේවල් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ සබඳ ධර්මයෙන් විස්තර වන්නේ. සමාගයේ සිත තුළ තියෙන අර සියුම් මොචංගලාගේ විශේෂම වේදනාව කෙරෙහි පවතන. එම නිසා කාම උපදානය කියන්නේ අනිත්‍යයක් නෙවෙයි වේදනානෝපාදාන සංදේශය. ඊළඟට දුක්ඛ උපාදානය කියන්නේ මොකද්ද? දිට්ඨිය කියන්නේ රූපයක් නෙවෙයි. දිට්ඨිය කියන්නේ වේදනාවක් නෙවෙයි. දිට්ඨිය කියන්නේ විඥානයයි. එහෙනම් දිට්ඨිය කියන්නේ සංඥාවස්සා සංස්කාරස්කන්ධ විශේෂයෙන්ම සංස්කාර උපාදානස්කන්ධය සංඥාපාදානස්කන්ධය මිත්‍ය වෙච්චි විස්තු උපාදානය කියන්නේ. සීලබ්බත උපාදානය කියන්නේ මොකද්ද? සීලබ්බත උපාදානය කියන්නේ කුසල අකුසල කර්ම රැස් කරන්නේ. චේතනානම් වික්ඛේ සම්මං වදාන චේතිස්වා සම්මං කරෝති කායේන වාචා මනස මේ චිත්තලයි කයින් සිටින් වචන වචනේ කුසල කුසල සම්මතස් කරන්න ඒක නිසා චේතනාවයි මනෝයි කර්මයේ කියනවා එතකොට අර සීලබ්බතෝපාදානය කියන්නේ චේතනාව ප්‍රමුඛ වූ සංඛාරෝපාදානස්කන්ධේ ඒක ගැරෙන්නට පුළුවන් සංයෝපාදානස්කන්ධේ ඒකනම් දැන් අස්වාද උපාදානය කියන්නේ මොකද්ද පංච උපාදානස්කන්ධය තුළින් අස්වාද උපාදානය කියන්නේ ආත්මයක් ඇත මම කියලා කෙනෙක් සිටිනවා කියන අස්මාන විශේෂම ගණන් ගන්න ඒක සිත තුළ තියෙන සංඥා මාත්‍රයක් සිත තුළ තියෙන සංකල්ප මාත්‍රයක් එතන තියෙන්නේ සංස්කාර ස්කන්ධය සහ සංඥා උපාදාන ස්කන්ධ කියන ස්කන්ධ දෙක. එතකොට අර රොක්පත් වල දක්වන කාම උපාදාන, විච්ඡ උපාදාන ආදී වශයෙන් දක්වන එකට වඩා ගැඹුරු වර්ථයක් මේ සංඝ අපත්‍ය උපාදාන කියන දක්වනවා. එතකොට මෙලෙසින් පංච උපාදානස්කන්ධයක් ඇති වෙනවා. ඒ පංච උපාදානස්කන්ධේ ඒ උපාදාන කරන්නේ ඒක කියන ප්‍රශ්නේ. සංහාපච්චය උපාදාන, සංහා නිසා උපාදාන ඇති වෙනවා. සංහා නිසා උපාදාන ඇති වෙන්නේ ඒකයි ප්‍රශ්නේ. සංඥාව නිසා උපාදානය කියලා කියන පොතේ තියෙනවා කියනවා. සංඥාව නිසා ඒ කෙලෙසින් උපාදානය කියන්නේ. මේ පංචස්කන්ධයේ පිළිබඳව තියෙන යථා භූතේ නැතිකම නිසා පංචස්කන්ධය අනිත්‍ය වශයෙන් දන්නේ දකින්නේ නිත්‍ය වශයෙන් දකිනවා. ඒකාන්ත දුක්ඛයක් වශයෙන් අවබෝධ වන්නේ පංචස්කන්ධය සුඛයක් වශයෙන් අවබෝධ වෙනවා. ඉතින් ඒකයි. මේක අනාත්ම දර්ශනයක් වශයෙන් දකින්නේ ආත්මයක් වශයෙන් අවබෝධ වෙනවා. මේක අසාර ධර්මයක් වශයෙන් තේින්නේ අසාර ධර්මයක් වශයෙන් තේිනවා. මේක අසුභ ධර්මයක් වශයෙන් තේින්නේ සුභ ධර්මයක් වශයෙන් තේිනවා. මේක ශූන්‍ය ධර්මයක් වශයෙන් තේින්නේ මේක ආරවත් කරවත් අභිවත්‍යයක් වශයෙන් තේිනවා. මේ පංචස්කන්ධ ලෝකයේ පිළිබඳව අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව අසුභව අසාර බව ශූන්‍ය බව අවබෝධ නොවන තාක්කල් පංචස්කන්ධය උපාදාන කරනවා. සංඥාවෙන් උපාදානය සිදුවන්නේ අන්න එතන ওই වරද තිබෙන නිසා. ඒ වරද හැදෙන්නේ අපිට පුළුවන් උපාදාන සංදය නිරුද්ධ කිරීමට. මම කලින් කියවා සෝවාන් පුද්ගලයා මේ උපාදාන සංදය නිරුද්ධ කිරීම සඳහා කටයුතු කරන්න ඕනේ. ඒ වගේම සතරදාගාමී අනාගාමී සඳහා එදෙසින්ම කටයුතු කරන්නට වෙනවා. රහත් වීම සඳහා මේ පංචස්කන්ධය මේ උපාදානය නිරුද්ධ වෙන ආකාරය දක්වන බහනා කරන්නට ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාළා තිබෙන්නේ මේ මොනවද මේ සියලුම ආස්තයන් තේකිරීම සඳහා තිබෙන භාවනාව වශයෙන්. අතමාචානන්ද සමාධි භාවනා ආස්වානං සය සංවත්ති විධානාන්ද බික්කෝ පංචස්පාදානස්කන්ධය සෝදේ අධ්‍යානපස්සේ ඉහෙරති. මානෙමි මේ රහත් වීම සඳහා තියෙන සමාධි භාවනා ක්‍රමය මොකද්ද? මේ පංචස්පාදානස්කන්ධයේ තියෙන උපාදානස්කන්ධ පංචකේ ඇතිවීම නැතිවීම උද්‍යප්ඥාන පස්සේ ඇතිවීම නැතිවීම දෙක දෙක වාසය කරනවා. රහත් වීම තුළින් තමයි සියලුම උපාදානයන් තේරුම් ගන්නේ. රහත් වීම තුළින් තමයි ආශ්‍රයන් නිරුද්ධ වන්නේ. සියලුම තණ්හා, අවිජ්ජා ආදී සියලුම හේත ධර්මයන් එකවටේක වශයෙන් දිලිහි යන්නේ රහත් වීම තුළින්. එම නිසා අපි මේ භවනානුව වඩන යෝගාවචරයන් වශයෙන් මේතන සංහාපත්‍ය උපාදානං කියනකොට සංහාන ප්‍රෝධා උපාදානං කියලා කියනකොට සංහාව නිරුද්ධ කිරීම උපාදානය නිරුද්ධ වී යන්නේ නැති දකින්නට ඕනේ ඒ සඳහා පිළිවෙත් පුරන්නට ඕනේ නිකම් බොරුවට විභාග පාසෙන්නට සංහාව නිසා උපාදාන කියන සංහාව වෙනවා උපාදාන නිරුද්ධ වෙනවා කියන විභාගට කියලා ලකුණු 100ක් කරන විභාග පාසල වැඩන්නේ. මෙතන කරන්නේ යන්නේ අනුකේතයක් නෙවෙයි සංහාව නිරුද්ධ කරලා උපාදාන නිරුද්ධ කරන ඉවන සාස්ත්‍රාත් කරන ඒක නිසා හැමදේම විසින්න පංචස්කන්ධය අරමුණු කරගෙන භාවනා කරන්නට ඕන අද දවසේ එහෙම සංකප්පන්දය ආරම්භ කරමින් භාවනා කරනකොට ඒ යෝගාවචරය වඩන්නේ ධම්මානුපස්සනාව. කොනක පරම්පරේ ධම්මයේ ධම්මානුපස්සීයේ තී පංච සුපාදාන සංදේශෝ. ඒ කොටසයි එවිට වඩන්නේ මේ පංච සුපාදාන ස්කන්ධය අරම ධම්මානුපස්සනාවයි එවිට ඒ යෝගාවචරය ප්‍රගුණ කරන්න පුහුණු කරන්නේ. එතකොට මේක කොහොමද කරන්නේ? සමහර දුරට හිත සමාධිමත් කරගන්න ඕනේ. සමාධිමත් කරලා ඉවරලා මේ පංච උපාදානස්කන්ධ කියන කතාවේ තියෙන ඒක තියෙන යම් කෙනෙකු අසත්‍ය ස්වરૂපයක්. ඒ අසත්‍ය ස්වરૂපය අවබෝධ කරගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ මේවා සම්ප්‍රදායිකක් යටහේ කිව්ව මම මේක මේ වගේ කතා මේ වලන් විතර මොහිරි මහන්නත් පුළුවන්. අන්ත ශ්‍රද්ධාව පැත්තකින් තබන්නට ඕන. අර කාලාමයේ සවස්තර බුදුරජාණන් වහන්සේ දේශනාවකට වදාළේ මම කියනකොට ඒ දැනන්න එපා. මේක පාට ඕනෝද කියනනම් කියන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා නෑ. බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධය පිළිබඳ බව ප්‍රකාශ කළා. ඒකදී විවහාර මාත්‍රයක පිළිදලා. සත්‍යන්නට කරුණ පෙන්වා දීමට පහසු වෙන විදිහට දැන් බුදුරජාණන් වහන්සේ රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය කියන ස්කන්ධ ගණනාලා ඒවා ඒවම රූපෝපාදානස්කන්ධ වශයෙන් උපාදානස්කන්ධ වශයෙන් උපදාලා. දැන් රූපයේ වෙනම ධර්මයක් කියලා උපාදානයේ වෙනත් ධර්මයක් කියලා අපි කලින් අවබෝධ කරගන්න ඕනේ. දැන් අපි උදාහරණ දෙකකින් මේ මෙතන තියෙන මයාලිකෙන් ගෙනාව කැටිස් රෙකෝඩිස් කෙනෙක් දැක්කා. දැක්කට පස්සේ මේක ගැන මෙයාට තියෙන සංදයක් කොමැස්සක් ඇති වුණා. අනේ මේක හොඳයි මටත් මේ වගේ එකක් ගන්න තියෙනවා නම් කොච්චර එකක්ද? ඒ වගේ සියොම්ම සංදරාගයක් ඇති වුණා. ඒක පිළිබඳ ඇලීමක් කැමැත්තක් ඇති වුණා. මේක අල්ලගෙන කඩේ ධ්‍යාන වල කන්දක් නෑ නෙමෙයි. සියුම් සංඥාකාරයක් ඇතිව අනුත් උපාදානය ජනිත වෙනවා. සංඥාව තුනේ. මේ උපාදානය කිරීමම තේප්පේකෝ නේද? එහෙම නැත්නම් එයාගේ සිත තුළද? එයාගේ සිත තුළ එක තියෙන මේ තේප්පේකෝ දෙක තෝරනකම නෑ. කාර්ය සිතකොට සංඥාකාරයක් හරි මනෝ උපාදානයක් හරි මනම ක්ලේශ ධර්මයක් හරි ඇති කර දීමට. එහෙම ඇති කර දෙන්නට හැකියාවකුත් නෑ. ඒක ඕනකමකුත් නෑ. සමාගයේ සිත තුළේ සමාවිතින්ම ඇති කරගත්තේ. එතකොට මේ රූපය අල්ලගෙන දැන් උපාදානයක් පහළ වුණා. එතකොට තේක්ෂකෝ දෙයක වෙනම ධර්මයක්. අර ඒකාගහ ඇතිවෙච්ච උපාදානය සංගරාමේ තවත් ධර්මයක්. මේ දෙක එකතු කරලා මේ රූපය තේක්ෂකෝ දෙයක රූපස්කන්ධය. සංගරාමේ නාමස්කන්ධය. මේ නාම රූප දෙක එකට පවරන කරගත්තට පස්සේ රූපෝපාදානස්කන්ධ කියලා කතා කරනවා. තේරුණාද? සමාගයේ රූපේ ගන්න. ඒක රූපස්කන්ධය. ඒක උපාදාන කරන්න මුතුනේද? සමාගයේ නාමස්කන්ධය. චන්දරාගේ බාහිර රූපස්කන්ධ ඇහැට පේන සජීවීව වහිනේ ඕනෑම වස්තුවක් උපාදාන කරනවා. ඒ සෑම උපාදානයක්ම පවතින මේ සමාගයේ චිත්ත තුළේක නාම මාත්‍රයක්, නාම ධර්මයක්. අර ඒ නාම ධර්මයෙන් උපාදාන කරන ලබන රූප රූප රූප කොටස් වලට එන්නේ රූප ධර්ම. එමේ නිසා මේ නාමයේ රූපේ පණමින් අපි වෙන් කරන්නට අවබෝධ කරගන්න රූපෝපාදානස්කන්ධ කියලා අපි මෙලෙසින් කතා කළාට ඇත්ත වශයෙන්ම රූපේ තුල උපාදානයක් නැහැ. ඒ උපාදානය තියෙන්නේ සමාධියේ සිට තුළ එන නිසාමයි බුදුරජාණන් වහන්සේ වදාළේ රූපං කෝ වික්ඛේ උපාදානියෝ ධම්මෝ යෝසක්ඛ චන්දරාගෝ සංකප්පේ උපාදානං කියන. රූපය මානෙ උපාදානීය ධර්මයක් උපාදානයේට ගෝචර වන ධර්මයක් ඉහිලා තියෙනවා නම් යම් කුණසම්යක් හෝ රාගයක් අන්න ඒකයි උපාදානයේ ඉහි තියෙන උපාදානයේ කියන්නේ. මේ නිසා විශේෂයෙන්ම මේ රූපස්කන්ධයේ තුල තියෙන උපාදානයේ සත්‍යය අවබෝධ කරගන්න ඕනේ. රූපයේ තුලින්ම එහිම ඇති නයිකර්මික ගුණයක් වශයෙන් මේ උපාදානය දැනසවන්නේ නැහැ. සමාගයේ සිත තුළින්ම මේ උපාදානය ඇති වෙන බව අවබෝධ කරගන්න ඕනේ. සමානව හරි බාහිර ඇඟ හරි අදීන වස්තු හරි කවරක් හරි ඔක්කොපත් සම්දේට අතන අතුලත් වෙන ඕනෑම ධර්මයක්. ඊළඟට වේදනානුපාදානස්කන්ධය කියලා එකක් නැහැ. වේදනාවේ කෘත්‍යය මොකද්ද? යම් කිසි විඳින ගතියක් ඇති බව. සැපයක් හෝ දුකක් හෝ නැඳහත් බව වේදිතිකෝ වික්‍රේ සත්නා වේදනා සිච්චති. එහෙමනේ බුදුරජාණන් වහන්සේට විඳින නිසා වේදනාව කියන්නේ. මේ විඳීම සුඛ දුක්ඛ උපේක්ෂා විඳීම තුළ කිසිම ඡන්දයක් කිසිම රාගයක් කිසිම උපාදානයක් නැහැ. වේදනා වේදනාපාදයේ ඇති නැති යන ධර්ම. ඒවා නාම ධර්මයක්. ඒක යම් කෙනෙක් අල්ලා ගන්නවා නම් ඒ අල්ලා ගැනීම කරන්නේ සංඛාර උපාදාන ස්කන්ධය තුල. තේරෙනවද කතා? එතකොට වේදනා උපාදාන ස්කන්ධය කියන එකේ ස්කන්ධ දෙකක් එකට කවලම් වෙලා තියෙනවා. වේදනා ස්කන්ධයයි සංඛාර ස්කන්ධය කියන්නේ. ඉතින් මේ වේදනාව වෙනම ධර්මයක් සංස්කාර වෙනම ධර්මයක් කියලා කෙනෙකුට හරියට පැහැදිලිව අවබෝධ වෙනවා නම් වේදනානුපාදාන ස්කන්ධය කියන කතාව විවහාර මාත්‍රයක පමණයි සත්‍යතාවයක් කියන්නේ ඒ කතාව. විවහාර මාත්‍රයෙන් පිට පරමාර්ථ වශයෙන් බලනකොට ඒ සත්‍යතාවයක් නෑ. මෙතන ධර්ම දෙකක් එකට අරගෙන කරන ප්‍රකාශයක්. සංඥා සංගතයයි. පිට තුළ තියෙන සංඥාව නැතිවෙනවා. මේවා අපගේ සිතින් අපි මැදිකරගත් ධර්ම ඒ හැඳිනීම ඒ හැඳිනීම උපාදාන කරන්නේ අර කලින් කියපු සංඛාර උපාදාන ස්කන්ධය. එමේසා සංඥා සංඛාර අතර සම්බන්ධතාවයේ පැහැදිලිව දකින්න දෙන මෙන්න සංඥා ස්කන්ධය මෙන්න සංඛාර උපාදාන ස්කන්ධය. මේ දෙක එකට අරගෙන තමයි සංඥාපාදාන ස්කන්ධ කියලා කතා කරන්නේ ඇත්ත වශයෙන්ම සංඥාව තුළ උපාදානයක් නැති බව දකින්න ඕන. අවබෝධ වෙන්න ඕන. අද වශයෙන් තේරුම් ගන්නකොට චින්තාමය ඥානයෙන් උත්සාහ කරන්නට ඕනේ. ඊළඟට විඥානස්කන්ධය. විඥානෝපාදානස්කන්ධය කියලා කතා කළාට විඥානය කියලා කිසිම උපාදානයක් නැහැ. ඇහැේ පහළ වෙන රූපයක් දැක් බහැට පැනනාට පස්සේ ඇහි පහළ වෙන සිත. ඒ සිත තුළ කිසිම උපාදානයක් නැහැ. කනේ පහළ වෙන සිත තුළ උපාදානයක් නැහැ. නාසයේ දිව ශරීරය සහ මනසේ පහළවන ඒ විඥාන මාත්‍රවල කිසිම උපාදානයක් ගෑවිලාවක් නැහැ. ඒ විඥානය උපාදාන කරන්නේ අර කියපු සංකේත සංකාරයෙන්. එදිනේ මෙදිනේ. එතකොට ඒ සංගරාගේ සංකාර උපාදාන ස්කන්ධයයි අයිතිය. එනිසා විඥාන ස්කන්ධය සහ සංඛාරස්කන්ධය කියන ස්කන්ධ දෙකම එකට අරගෙන කතා කරනකොට අපිට කියන්නට පුළුවන් මෙන්න මෙතන විඥානෝපාදානස්කන්ධයක් කියලා තියෙනවා කියන එක. පස්සේ වශයෙන් මොන එකක් නෑ තියෙන්නේ විඥාන සුද්ධ විඥානස්කන්ධය පමණයි. එතකොට ඒකෙන් අපි දැනගන්න ඕනේ විඥානස්කන්ධයෙන් අපේ තියෙන චන්දරාගය අයින් කරගන්න. මේව පහස වෙනවා මේ විදිහට අපි අවබෝධ කරගත්තොත් උපාදානය නිරුද්ධ කිරීමට. ඊළඟට කියලා කියන්නේ සංඛාර උපාදානස්කන්ධ. සංඛාර උපාදානස්කන්ධයම තමයි මේ සංදේ මේ රාගයේ මේ උපාදානෙ පවතින්නේ. ඒ සංගරාග උපාදාන කියන ධර්ම වලට පිට එයින් බහැර යන්තා චිත්ත තුළ පහළ වෙනවා නම් චිත්ත සංස්කාර සිටින්දි ඒ එකම චිතයකටත් උපාදාන වෙනවා. චිත්ත තුළ නොඑක ආකාර සිටින්දි ජනිත වෙනවා චිත්ත සංස්කාර කියන ඒ චිත්ත සංස්කාර එකක්වත් උපාදාන නෙවෙයි අර උපාදානයේ සංදරාගේ හැර. එම නිසා සංදරාගය නැත්නම් උපාදානයේ වෙනම ධර්මයක් එක්කම පහළ වෙන සිටිවිලි තවත් ධර්මයක්. මේක අවබෝධ කරගන්න ඕනේ පංචස්කන්ධයේ එතකොට පැහැදිලිව පේනවා පංච උපාදානස්කන්ධයත් පැහැදිලිව පේනවා. මේක එකක්ම නොවන නිසායි රහතන් වහන්සේ කෙනෙකුට පංච උපාදානස්කන්ධයක් නැත්තේ. පංචස්කන්ධය පමණයි පවතින්නේ. දැන් මේ අවබෝධය ඇතුළ සිත සමාධිමත් කරගෙන කර්මද්දයට හෝ මම කියන්නේ කවුද කියලා විමසීමක් කරන්න මම කියන්නේ කවුද? ඒකට පිළිතුරක් හොයන්නට උත්සාහ ගන්නට මේ උපාදාන නිරුද්ධ කිරීමට සෝවාන් සිත රහත් ඵලයේ දක්වාම දින භාවනා ක්‍රමයක්. මම කියන්නේ කවුද? එතකොට පැහැදිලිවම පෙනෙන්නට ඕන සමාගයේ රූප පොද ඒ කියන්නේ මේ රූප ස්කන්ධය. ඊට අමතරව ඒක දකින සිත නාම ස්කන්ධය. මෙතන දෙකක් තියෙනවා. රූප ස්කන්ධයක් සහ නාම ස්කන්ධයක්. නාම රූප සහිත ලෝකේ ලංකාස්සත්වයේ තියෙන මේ සෑම සත්‍යයන්ටම මේක පොදු බව දකින්නට පුළුවන්. සමාහට සමාගයේ පරිබාහිර සියලුම නාම රූප සහිත සත්‍යයන්ට මොකද නාමස්කන්ධය පමණක් පවතින සත්‍යොත් සිටිනවා රූපස්කන්ධය පමණක් පවතින සත්‍යොත් සිටිනවා සාමාකාලික වශයෙන් මේ සත්‍ය කොටස් දෙක අපි අයින් කරලා නාම රූප දෙකම තියෙන සත්‍යයන් ගන්නවා එතකොට මෙන්න මම මම කියන්නේ කවුද විමසීමක් කරනකොට තේනවා මෙන්න රූපස්කන්ධයක් තියෙනවා මෙන්න නාමස්කන්ධයක් තියෙනවා සිතක් තියෙනවා කියන්නේ දැන් රූපස්කන්ධය තුල මම සිටිනවාද කියලා විමස විමස බලන්න ඕන රූපස්කන්ධයේ ඇයි මම උපාදාන කරන්නේ රූපස්කන්ධය තුළින් මේ උපාදානය ඇතිවන්නේ කොහොමද? මේක සමාධිමත් සිතින් බලනවා. බලනකොට රූපස්කන්ධය අපි විමසනවා. විමසනකොට අන්න අපි මනුස්ස ශරීරය ගැන කතා කරනවා. මෞකසට ඇතුල් වෙච්ච තැනම රූපස්කන්ධය පටන් ගන්න තැන දිහාම බලනවා. මෙන්න රූපස්කන්ධය මෙලෙසින් ඇති වුණේ. පටන් ගත්තේ මේ විදිහට. දැන් අම්මා ගන්න කෑම බීම ආදී නිසා මේ විදිහට රූපස්කන්ධය දියුණු වුණා, බැඳුණා. ඊට පස්සේ බණ බාහිර වශයෙන් ගන්න ආහාර පාන නිසා මෙලෙසින් දැන් මේ විදිහට වැඩි තියෙනවා. ඊට පස්සේ ඔන්න මැරෙනවා. මැරුණාට පස්සේ අපි උතුම්වට කොච්චර අලුතරණයි කියේ. හොඳ සමාධියකින් මේ රූප කොටස වෙනදී අනේ මරලා කොච්චර අලුතරලා දානවා. කියලා වැටහෙනකොට මේක අලුතනම් ඉන්දරදාන කොච්චර අලුතනද? එතකොට ඇත්ත වශයෙන්ම පුදුම අවබෝධයක් ඇති වෙනවා. මේක මම වචන වලින් කියන්න බෑ ඒ අවබෝධය කොහොමද කියලා. ඒක කල්පනා කරලා බලන්න ඕනේ. මේ රූපස්කන්ධය එතකොට මම කියලා මම දැන් රූප මම කියන්නේ කවුද කියලානේ අපි මේ විමසන්නේ. හොයන්නේ. එතකොට රූපස්කන්ධයේ මෙතකින් දැන් කොච්චර අනු කරනවා. මමත් කොච්චර කියලා රූපස්කන්ධය මම නම් මේ රූප කොට ඇති වෙන්නේ කොහොමද? කියලා බලන්න. ඒකට ඇතුළේ හේතු කෙනෙක් ඕන. මේ රූපස්කන්ධය සමාජ ඕනෑ විදිහට පවතිනවා. එහෙම නැත්නම් රූප කොටේ පාගේ රූප ඔහේ පවතිනවා. සමාජ කැමැත්තක් අකමැත්තක් ගැන කිසිම දැකීමක් නොදක්වා රූප කොට මගේ රූපස්කන්ධය මගේ ඇඟ මම කවුද කියන්නේ නැහැ. මගේ රූප කොටේ උපාදාන පවතිනවා. මේ රූප කොට උපාදාන කරන්නේ ඇයි? සමාධි රූපස්කන්ධයයි බාහිර රූපස්කන්ධයයි අදී වස්තු ඔක්කොම රූපස්කන්ධයට ගැනීම. මේ උපාදාන අල්ලා ගැනීම නිසා මේවා කෙරෙහි චන්ද්‍රාගයක් ඇති වීම නිසා තුන්තරන් දුකකට කරදරයකට අපි යොමු වෙනවා. අපි බඳින්න බඳින්න වෙනවා. මේවා ඉස්සර ආත්මවල ඉඳලා අපි මේවා අල්ලගෙන අල්ලගෙන හිටියා. ඒ නිසා සංස්කාරේ කොයිතරම් නම් දුකක් අපිට දෙනවද? මේ උපාදාන කරන මේ රූප ගොඩ කොයිතරම් අනුකම්පාවද මේ රූප ගොඩ මෙලෙසින් උපාදාන කරපුවාට පසුව මෙලෙසින් සංගරාගයෙන් බැඳුනාට පසුව ඒ තුළින් නැවත නැවත සැකම්ද ඇතිවන්නේ එහෙම නැත්නම් සසර දුකද නැවත නැවත උද්ගත කර දෙන්නේ මේ රූප ගොඩේ ඊළඟට පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියලා ධාතු හතරක් තියෙනවා. මේ පඨවි ධාතුවද මම. මේ කියන ආපෝ ධාතුවද මම. තේජෝ ධාතුවද මම. වායෝ ධාතුවද මම. වෙනසීමක් කරනවා. මම කවුද? ඒකයි භවනාවේ සම්මත කරන්නේ. එතකොට තමයි තේරෙන්නේ මොකක්ද? ඊළඟට බලන්න මේක කෙස්දස් මමද? මේ කෙස්දස් ජය බහලා තියනවාද මේ මම මම මම මගේ කියලා. එහෙම නැත්නම් ඒක අපේ හිතේ තියෙන කර. මේ ලෝම මේ කියන ලෝම මමද. මේ ලෝම කියනවාද මේ ගෑණියක් මේ පිරිමියෙක් මේ මම එක්ක මේ සත්‍යයක් කියලා. ඒක සිතේ තියෙන ධර්මයක්. මේකේ තියෙන නියකොට මමද. මේකේ තියෙන දා මමද. මේකේ තියෙන නා මමද. මේ මාත් එකින් දිවෙනවා. කිච්චුන වැඩින මනසානිකස්ස වඩනාති පඤ්ඤාකස්සන වඩති කියන දායකවක් තියෙනවා බලවත් දෝ ජීවිතය මේ මස්නම් වැඩින ප්‍රඥාව වැඩින්නේ හරකුන්ගේ හේතුන් කියන කෙලෙස් එහෙම නැත්නම් වැඩෙනවා මෙලෙස විරුද්ධ වෙනවා මේ මස්සල මම කියනවාද මේ මස්ස මම කියන්නේ ඒ වගේ එක එක කොටසක් අරන් බලනවා. ඇටකටද මම, ආහාරද මම, වැඩවල කියලා තියෙන ආකෘතිද මම, මුත්‍රාද මම. මම කියන්නේ කවුද කවුද කවුද කියලා හොය හොයා හොය හොයා යනකොට මේ රූප ගොඩ තුල අවබෝධයක් ඇති වෙනවා. මේ කනෝපම් වික්‍රේ අනත්තා කියලා බුදුහාමුදුරුවෝ වදාළ පාඩ වදාළාට රූපේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මම නෙවෙයි මගේ නෙවෙයි කියලා කියලා කියන්නක් නෙවෙයි. ඒක නිකන් සංඥාවක් අලවන්න හදනවා. ඉතින් ලේබලයක් පුරවත් වෙන එකක් වෙනවා බෙහෙත් පොතලයකට අලවනවා ගැල්ලමන් යනවා. මේ ඇලවීම නෙවෙයි පස්චත් අවබෝධයක් මේ දැනට කරගෙන අප උත්සාහ කරනවා. මම කියන්නේ කවුද කියලා විමසන රූපස්කන්ධයේ පළමුවෙන් අරගෙන. මේ විශේෂයෙන්ම මේ රූපස්කන්ධය තුළ උපාදානයක් නැති බව අවබෝධ වන්නට ඕන. මේ රූපස්කන්ධයේ කුරේ යම් කිසි සංජානනාවක් තිබෙනවා නම් ඒක මගේ චිත්ත තුළ නේද තියෙන්නේ. ඒ සතියතර ඇතිවන සංග්‍රහය නිසා මනස කොයිතරම් දුකක්ද ගැටක්ද පීඩාවක්ද කරදරයක්ද ගෙනන්නට තිබෙනවා. බාහිර රූප ගැන ඊළඟට කල්පනා මේ බාහිර රූප කෙරෙහි යම් කිසි සංග්‍රහයක් ඇති වුණා නම් ඒ නිසා මම කොයිතරම් දුකකට පීඩාවකට පත් වුණාද ඉදිරියටත් පත් වෙනවාද මේ සංග්‍රහයේ බාහිර රූප කෙරෙහි අයින් කරගත්තා නම් මේ ප්‍රශ්න මොනවත් නෑ. ඔක්කොම පැටලෙන්නේ ප්‍රශ්න ඔක්කොම මේ චන්දරාගය තුළ දැනෙලා තියෙනවා. ඒකෙම ඇති කරගෙන. මේක අයින් කළා නම් මගේ දුරුණක් එකයි, මගේ පුතා වුණක් එකයි, මගේ අහවලා වුණක් එකයි, මෙයා වුණක් එකයි, එයා වුණක් එකයි. ඒක එතකොට මේ උපාදානයේ සිටින ගිහිනවා. හරියට හරියට ප්‍රශ්න බලබල බලබල විමසන නිසා භවනා කළ සමාධිය සිටින. රූපස්කන්ධය අරමුණු කරගන්න. ඒක මම සිටිනවා. මම කියන්නේ රූපස්කන්ධය කියලා විමසන්නේ. මේ ඡන්ද රාගයේ මේ උපාදානය ඇති වීම නිසා මට කොයිතරම් නම් දුකක් අනාගතයේදී බිඳින්න සිදු වෙනවද සංසාරයෙන් සංසාරයට ගමන් කරන්න කියලා. මෙතෙක්කල් සංසාරයෙන් සංසාරයට ගමන් කරන මේ දුක් අනුභව කර කර කැමති මේවා අල්ලාගත් නිසා. මාන්‍යන්නේ මාන්‍යන්නට නම් මේවා අත්හැරීමක් නේද කළ යුත්තේ. මේවා අල්ලා ගැනීම එම නිසා කොයිතරම් නම් මෝඩකමක්ද කියන අවබෝධය වෙනවා. මේ පොත්වලින් තිබුණට ඔය අවබෝධය හිත තුළ ඇති කරගන්නට බෑ ඒක සංඥාවකට සීමා වෙනවා. රූපස්කන්ධය උපාදාන කළ යුතු ධර්මයක් නෙවෙයි ඒක උපාදාන කරනවා නම් බෞද්ධකමක් කියලා මට කියන්නත් පුළුවන්. පොතක ලියන්නත් පුළුවන්. මේක කියවන මනෝට තේරුම් ගන්නත් පුළුවන්. ඒ තේරුම ලැබීම ඒ අවබෝධයේ කිසිසේ ප්‍රමාණවත් වන්නේ නැහැ රූපස්කන්ධයේ තියෙන සංදරාමය නැති කිරීමට සමාගයේ සිටුවීම ජනිතවන්නේ තෝනේ මේ රූපස්කන්ධයේ කුලින් යම් කිසි උපාදානයක් පවතිනවා නම් ඒ උපාදානයේ තුනේ ඒ කාන්ත වශයෙන්ම මට සිදුවන්නේ අයහපතක්මයි ඒ උපාදානයේ ඇත්ත වශයෙන්ම මහා මෝඩකමක් මොනින් බලනකොට ඒක තියෙන මහා මෝඩකමක් වශයෙන්. මෙතෙක් කල නම් මේ මෝඩකම දැක්කේ නැහැ නේද කියනකොට ඒ මෝඩකමට එතන සිටින්නට හැකියාවක් නැති වෙනවා. මේ විදිහට රූපස්කන්ධය දැස බලනවා. ඊළඟට වේදනාස්කන්ධය ඊළඟට ගන්නවා. දැන් මම කියන්නේ රූපස්කන්ධය කියනකොට පිළිතුරක් ලැබෙනවා මේදී. සමාතන. බුදුහාමුදුරුවෝ කියුවත් එකයි නොකියුවත් එකයි. පොත්වල තිබුණත් එකයි නොකියුවත් එකයි. සමාතන සමා විසින්න ප්‍රත්‍යක්ෂයෙන්ම අවබෝධයක් ලබා දෙනවා. ඔහු මේ මම කියන්නේ කවුද කියන එක විමසන නිසා බලනකොට රූපස්කන්ධයේ මමද කියන එක කියන්නේ. දැන් වේදනාස්කන්ධය ගන්න. වේදනාස්කන්ධයෙන් සුඛ දුක්ඛ උපේක්ෂා කියන වේදනා තුනටම හේතු වෙන ධර්මයක්. මේ වේදනාවත් වෙනම ධර්මයක් ඒක පිළිබඳ තියෙන සංගරාගේ උපාදානයේ සමද්ධර්මයක් කියලා අර කලින් අපි කියවනේ. එමේ නිසා මේ වේදනාව සංගරාගේ කියන දෙක උපාදානයේ කියන නැත්තම් ඒ කොටස් දෙක වෙන කරන්න තියෙනවා. මේ වේදනාව ඇතිවන්නේ කොහොමද? මට ඕන විදිහට මේ වේදනාව ඇති වෙනවද? එහෙම නැත්නම් වේදනාව හේතුන් ගමන ඇතිලා නැතිද යනවද? මට ඕන විදිහට වේදනාව තව සබා ගන්නට පුළුවන්. මෙතෙක් මේලා මේ වේදනාව පවතිනවා. මට ඕනෑ විදිහට වේදනාව නැති කරගන්නට පුළුවන්. උදාහරණ වශයෙන් ශාරීරික දුක් වේදනාවක් දැන් එක සැනින් මට මේ දුක් වේදනාව නැති කරගන්න පුළුවන්. ඒක කරන්නට පුළුවන්. දුක් වේදනාව ඒක තුළ මම ඉන්නවා. මම දුක් වේදනාව නැත්නම් කියලා වෙනසලා බලනවා. මේ වේදනාව කියන්නේ ඇලීමක් සංදරාගයක් තිබෙච්ච නිසා තමයි මෙතෙක් මේ සංසාරේ ගැට ගැටි ගැටි ගැටි ගැටි ඉන්නේ. මේ දුක් අනුභව කරන්නේ ඒ නිසා. ඒ නිසා වේදනාවේ වේදනාවෙන් සංතරාගය අයින් කරන්නට දැනගන්න ඕනේ. විශේෂයෙන්ම භාවනාවේ දිනුවා මෙතන සිටිනවා. ඒ ඇයිට පුළුවන් සමාගයේ රූපස්කන්ධය හිතට නොඇතෙන තියෙන විදිහට සාහජයන් අහසේට පාවන්නා බඳ තත්යකට ඉදපත් කරගන්න. ඒ ඇයිට පුළුවන් ශරීරයෙන් ඕනෑම කොටසක් ඉතින් පවත්වන්න. අපි හිතමු දෙන්නේ උද හිත විතරක් නොකෙනී තබා ගන්නට පුළුවන්. සමාගයේ හිතට ඒ හිත සම්පූර්ණයෙන් වැටෙන්නේ හිතෙන් පහළ කොටස පමණක් වැටෙනවා. එන්න මේ ආයත කරන්නට පුළුවන් විශේෂයෙන් මේවා කරන්න මේක සුඛ වේදනාවක් හෝ කවර වේදනාවක් අරගෙන ඒ වේදනාව හොඳයි හොඳයි කියලා ඒක සාමයෙන් ගානේ අල්ලගන්න. ඒක තුළින් කැමැත්තක් ඒක තුළින් සතුටක් නින්දනයක් ඇති වෙන ආකාරය දකින්න. මේ දැක දැක සිටින ගමන දෙන්නේ ඉහළ ඉහළ කොටස හිත සම්පූර්ණයෙන්ම නොකෙනින් යන විදිහට කටයුතු කරනවා. ඒ කියන්නේ අර මොන ශරීරයෙන්ම නොකෙනින් යනවට වඩා දෙන්නේ උඩ කොටස ගන්න නොකෙනින් යන විදිහට භාවනා කරනවා. ඒ ඒක පාඩමක් ඒක කරන්න පුළුවන් කෙනෙක්. එතකොට මේවා කෙනෙකුට අර කලින් රස විඳින්න හිටපු වේදනාව අනේ දැනීම මාත්‍රයක් නෙවෙයි. අර උපාදානය මේ මොළයේ මතින් ක්‍රියාත්මක වන ධර්මයක් හදවත තුළින් වෙන එකක් නෙවෙයි. ඒකයි එහෙම වෙන්නේ. ඉතින් හිත කොටස සම්පූර්ණයෙන් හිතට නැටී යනකොටම අර කලින් ආස්වාද කර කර තිබුණු වේදනාවක් පවතින මේකේ කිසිම සුඛයක් නෙමෙයි මේක මහා දුකක් නෙමෙයි දැනීම මාත්‍රයක්. අනේ මේකට මොකටද මම මේ අල්ලගෙන ඉන්නේ මේ අවබෝධය නැති නිසා නේ. මේ සත්‍ය පැහැදිලිව කෙනෙකුට අත්දකින්නට පුළුවන් භාවනාව දිනු කරලා තියෙනවා නම් රූපස්කන්ධය පිටට නොඇතිනේ සබා ගන්නට පුළුවන් ශක්තිය තියෙනවා. විශේෂයෙන්ම තමාගේ එක එක රූප කොටස තමාට කැමති කැමති රූප කොටස නැහිතට නොඇතිනේ සබා ගැනීමට පුළුවන් ශක්තිය ඇති කෙනෙකුට කරලා මේක පහස්යෙන් කරන්නට පුළුවන්. මෙහිදී වේදනානුපාදාන ස්කන්ධය කියන කතාවේ වැරද්දක් තියෙනවා. ඒ ඒක අමතරව මේ වේදනාව කෙරෙහි උපාදානයක් නැත්නම් එහෙම මේ වේදනාවේ කිසිම ඇලෙන්නට සතුටු වෙන්නට දෙයක් නැහැ මේක දිගින් මාත්‍රයක් පමණක් නේද කියන අවබෝධය තියෙනවා. අනේ මෙතෙක් කල මේ වේදනාව නම් අල්ලගෙන දැඟලුවා. මේ කාකා සංස්කාර ජනිතවල ගත්ත කොයි තරම්නම් මෝඩ ක්‍රියාවලියක්ද මේකදී මේක මා විසින් මම නැති කරගත්ත ධර්මයක් නේද කියන අවබෝධය ඉදී ඇති වෙනවා. ඒක කරගන්නට බැරි අය මේ වේදනාව මමද මමද මමද කියන විමත නිසා බලන්න වේදනාව ඇති වෙන හේතුව බලන්න නැති වෙන හේතුව බලන්න. සමාන ගොඩෙන් හිත වේදනාව ඇති කරගන්න පුළුවන්ද නැති කරගන්නත් පුළුවන් පවත්වාගෙන යන්නත් පුළුවන්. වේදනාව පාඩිය වේදනාව ඇති නැති ඇති ඇති නැති නැති යනවාද නැද්ද? ඒක බලන්න. ඊට පස්සේ මේ වේදනාව කෙරෙහි තමාගේ සංකල්පය තිබුණත් නොතිබුණත් මේ වේදනාව හේතු වෙනකොට ඇති වෙනව නේද හේතු නැති වෙනව සංකේතන්නේ සමාධි චන්දරාව මේකට කිසිම බලපෑමක් කරන්නේ නැහැ මේ තත්ත්වයේ ඇති වෙනකොට වේදනාව තුළ මම සිටිනවාද කියන හැඟීම අවබෝධය පිළිනුයි වේදනා දික්කේ යනක්වා වේදනාව මම නෙවෙයි මගේ නෙවෙයි අනාත්ම නෙවෙයි කියලා සංඥා ඇලවීමක් නෙවෙයි මෙතන කරන්නේ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් හද තුලින් මත කර ගැනීමයි මෙතනදී සිදුවන්නේ ඊට පස්සේ මේ කතාව ඊට වැඩි ටිකක් ගැඹුරුයි. සංඥා ස්කන්ධේ නැත්නම් සංයෝපාදාන ස්කන්ධේ. මෙතෙන්දී අපට සම්ප්‍රදායන් පිටපයින්ට වෙනවා. මේ අභිධර්ම වල උගන්වනවා මේ සංඥාව කියලා පරමාර්ථ ධර්මයක් තියෙනවා කියලා ඒක වැරදි. සංඥාව කියලා කිසිම ධර්මයක් ලෝකෙ නැහැ. ඒකයි අපි මේ සම්ප්‍රදායන් පිටපයින් වෙනවා. සංඥාව කියන්නේ අප සිතින්ම ඇති කරගත් ධර්මයක්. සත්‍ය ධර්මයක් නෙවෙයි. අපේ සිතුම්ම අපම ඇති කරගත්ත ධර්මයක්. මම උදාහරණයක් කියනවා කලින් හිටපුවා මම මේ ආරණ්‍ය හිටිය. මේ කුටිය ළඟ වැඩ කරන මිනිහෙක් තා මිනිහ පොළොව කොටනකොට සමීකර කහපාට දෙකට කෙරුවා වගේ සංකේතික ලොකුයි. සමීකර කහපාට විවිධ සත්‍යෝ අපි දැකලා තියෙනවා. මේ මිනිස්සු මට මේක පෙන්වනවා. මේක පෙන්වනවා. මම කහහා කහපලගේ කහපලගේ සිත් දෙන්නේ කාටද මට කියනවා. ඒ විදිහේ නිහිත හැමතැනම තියෙන කහකොළන් දැක්ක කහකොළන් දැක්ක කහකොළන් දැක්ක. සෝමානික විතර පස්සේ මටමත් ඇවිල්ලා කියන අනේ ස්වාමීන් වහන්සේ මම කහකොළන් දැක්කා. ඒ නිසා දැන්නේ කහකොළන් තියෙන වචනේ සංඥාව මා දැන්නේ ඇති කියලා. අපි ඒක වචනයක් අරින්නේ අප ඒක ඒ වෙලාවේ කිව්වා ඒක ඉතින් එතනම ප්‍රත්‍යක්ෂයට ප්‍රත්‍යක්ෂයට ඉතින් පහපලන ගාසේ වන්න සංඥාවක් ඇති නැහැ අපි සිතින් ඒක කරගන්න. එහෙම සංඥාවක් නෙමෙයි. හිත තුළින් ඇති කරගත්තු ධර්ම. මේ ලෝකේ හොඳයි කියන සංඥාව, නරකයි කියන සංඥාව, ලස්සනයි කියන සංඥාව මේ හැම එකක්ම සිතින් ඇති කරගත්තු ධර්ම විනා සත්‍ය වශයෙන් පවතින ධර්ම නේ. ඔය සමමාත ධර්මේ අයින් කරන්න ඕනේ අයින් කරන්නට බැරි නම් සංඥා නිරෝධය දකින්නට. සංඥා නිරෝධය අත්දකින්නට පුළුවන්. එම නිසා මේ සංඥාව අපේ සිතින්ම ඇති කරගත්ත ධර්මයක් කියන කවබෝධ කරගන්න. බුදුහාමුදුරුවෝ මේ ලක්ෂණ කතාව මතක. බුදුදහම වහන්සේ ඕනෑ එක කෙනෙක් සෝත්‍රයක දේශනා කළා මෝහාර පක්ඛා වික්ඛේ සංඥාව දාන. ආ ඒ කියන්නේ විවාහාර මාත්‍රයක් මහලේනව සංඥාව කියන්නේ. මෝහාර පක්ඛා වික්ඛේ සංඥාව දාන. විවාහාරයෙන් කියන දෙයක් තමයි සංඥාව කියන්නේ. යතහ යතහ සංපජානාති තතහ තත ගෝහයි කියලා කියනවා. යම් යම් ආකාරයෙන් අපි දැක්ුණා නම් ඒ ආකාරයෙන් හඳුනා ගන්නවා. දකින ආකාරය විඳින වෙනකොට හඳුනා ගන්න ආකාරය පිළිදෙනවා. එකම දේ 10 දෙනෙක් 10 ආකාරයකට සංඥාට ගන්න පුළුවන්. හඳුනා ගන්න පුළුවන්. සංඥාව එම නිසා සත්‍ය වශයෙන් නැති ධර්මයක් අප විසින් අපම ඇති කරගන්න ලබන ධර්මයක් කියලා හිතන්න පුළුවන්. කේසාවලට කේසා කියන සංඥාව විසින් බලන්න. අපි ඊටම සරුවේකේ කොටසක් ගන්න. ලෝමාතික ලම්මකට සංඥාවක් අපි සිතින් අන්ත කරගෙන තියෙනවා. මේ සංඥාව අපේ හිතේ තියෙන ධර්මයක් වෙන අර ලොම්ගස් වල ඇති දෙයක් නෙවෙයි. මස්නහර ඇටයට මෙතන ඔය හැම එකක්මත් මෙහෙමයි. පඨවි ආපෝ තේජෝ වායු කියන සංඥාත් වෙනසයි. කවර සංඥාවක් වුණත් සිතින්ම ඇති කරගත් ධර්මයක් වෙනා සත්‍ය ධර්මයක් නෙවෙයි. සිතින්ම අප විසින්ම මවාගත් ධර්මයක්. ඒක අවබෝධ වෙනවා. ඊට පස්සේ මේ සංඥාවයි උපාදාන කරන්නේ. අල්ලා ගන්නවා. දෙකකට අල්ලා ගන්නවා නැත්නම් සංදේශයෙන් සංදේශයෙන් කාගෙන් බැඳෙනවා. මේ චන්දරාගය මොකද්ද? හිත තුළ තියෙන සියුම් සංස්කාර මාත්‍රය. සිතින් මාත්‍රය. සංඥාවක් තමයි විසින් නැති කරගත්තා. ඒකකදී නම් කිසි උපාදානයක් තියනවා නම් ඒ උපාදානය කොහොමද සාමාජිකින් නැති කරගන්න. මේ මෝඩකම අපි දකින්නට ඕන. සංයෝපාදාන සංදේ තුළ විද්‍යමාන වන අවිද්‍යාව නෙවෙයි කියන්නේ. එහෙමයි. ඒ නිසා මෙන්න සංඥා ස්කන්ධය මා විසින් ඇති කරගත්තා මෙන්න ඒකට කියන චන්දරාගය ඒකක් මා විසින් ඇති කරගත්තා මේකදී මෙන්න මේ කතාව දුරට ක්‍රියාත්මක කරලා බලන්න ඉතා ගැඹුරු අවබෝධයක් ලැබෙනවා මේ සංඥා කිසිවක් නැත්නම් මේ ලෝකයේ කිසිම දෙයක කිසිම වටිනාකමක් නැහැ. මේ සංඥා කිසිවක් නැත්නම් මේ ලෝකයේ කිසිම දෙයක කිසිම වටිනාකමක් නැහැ. මේ සංඥා දැනීම තුළින් තමයි සෑම අගීමක්ම නිර්ණය කිරීමක්ම සිදුවන්නේ. මේක හරියටම අවබෝධ වෙනවා. සංඥා සම්පේක සිත තුළ සිටින්නට තැනක් නැති යනවා සංඥා නිරුද්ධ වෙනවා කියලම කරනවා. තේරුණා? මෙන්න මේ தත්ත්වය අවබෝධ කරගන්න බලන්න මේ සංඥා ස්කන්ධය තුළද මම ඉන්නේ මම කියලා බලන්න. මම කියන්නේ ඒ සංඥා ස්කන්ධයද කියලා කිය ගොමතගෙන නිසා බලන්න. සංඥාව ඇති වෙන්නේ කොහොමද? සංඥාව නැති වෙන්නේ කොහොමද? මේ සංඥා ස්කන්ධය මම මගේ කියලා අපි එහෙම ගන්නකොට මේවා ඡන්දයෙන් දාගෙන බෙදෙනකොට මේ සංඥා ස්කන්ධය මෙලෙසින් විරුද්ධ වී ගියාම ඒ හොඳයි මේ දක්වා කියන්නේ මම කියන්නේ කවුද කියලා වෙනස් නිසා බලන ආකාරය පිළිබඳ සංඥා ස්කන්ධය දක්වා කරුණු කියා. එතකොට මම සංඥා ස්කන්ධය තුළ උපාදානයක් ඇද්ද ඒ උපාදානය සිදුවන්නේ කොහොමද මේ ආදී කරුණු වෙනසෙන් සාධාරණව වෙනවා. ඊට පස්සේ සංකාර උපාදාන ස්කන්ධයකට දෙන්න කටයුතු කරන්න ඕන. මේ මම කවුද සංකාර උපාදාන ස්කන්ධය මම කියන්නේ. සංකාර උපාදාන ස්කන්ධය කියන්නේ රූප වේදනා රූප පිළිබඳ, සංස්කෘත පිළිබඳ, ගන්ධ සෝන පිළිබඳ ආදී අරමුණු පිළිබඳ ඇති වෙන සිටිවිලි. රූප සංකේතන ආදී. මේ සිටිවිලි කොහොමද ඇතිවන්නේ? සමාත ඕන විදිහට තියෙනවද? සමාත ඕන විදිහට පවතිනවද? නැත්නම් ඇති වෙන ගමන් නැති වෙනවද? සිතිවිලි ඇති වෙන එක කොයි තරම්නම් හිතට දුකක්. මේ සිතිවිලි නැතුව සිතනවා නම් ඒ සිත සමාධිමත් කරලා සිතේ කිසිම සිතිවිල්ලක් නැති කෙනෙකුට තේරෙනවා ඇති. සිතට සිතුවිලි එන එක කොයි තරම්නම් බරක්ද කොයි තරම්නම් ගෝරාරික භාවයක්ද කොයි තරම්නම් දුකක්ද කියලා. ඒ සිතේ සංස්කාර බලා යන එක ඇත්ත වශයෙන්ම අවිද්‍යාව තුලින්මයි සිදුවන්නේ. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා එලෙසම වදාලා බුදුරජාණන් වහන්සේ එම නිසා මේක දුකක් බව දන්නේ නැතිකම නිසාම සිත තුළින් මේ සිතිවිලි ගන්නවා. මේක හරියට දුකක් කියලා අවබෝධ වෙනවා නම් අවබෝධ වෙලා තියෙනවා නම් ඒ තුළින් අවිද්‍යාව නිරුද්ධ වුණා නම් ඊට පස්සේ කවදාවත් ඔහුගේ සංකාණය තුළ පිරුණා මනසේ දක්වාම අනවශ්‍ය සිතින් ගන්න අවශ්‍ය නම් සිතන්න පුළුවන්. එම නිසා මේ සිතින්නේ කොහොමද ඇතිවන්නේ හේතුන්ට අනුව ඇතිවන්නේ මොන මොන හේතුද? සමාධිය විශේෂලා වශයෙන්ලා පවතිනවා. ඒක කොයිතරම් දුකක්ද? මේ සංස්කාර මෙලෙසින් දැනට වෙන නිසා අවිද්‍යාව පත්‍ය සංඛාර සංස්කාර පත්‍ය විඥාන ප්‍රතිසම්පේ විඥානේ නැවත නැවතයි කියනවා. සංස්කාරය දමන කරන්නට සිදු වෙනවා. එම නිසා මේ සංස්කාර ගලා යාම ඒකාන්ත වශයෙන්ම දුක ඇති කර දෙන හේතුවක්. ඒ සංස්කාර ඇතිවීමත් ඒකාන්ත වශයෙන්ම දුකක්. මේක පිළිබඳ සංදයක් ශාමියක් උපාදානයක් තියෙනවා. ඒකත් චිත්ත තුනම පහළ වෙන චිත්ත සංස්කාර මාත්‍රයක්. මේ සංස්කාර ධර්ම මෙලෙසින් ඇති වෙනවා, මෙලෙසින් පවතිනවා, මෙලෙසින් නැති වෙනවා. ඒකේ උපාදානය තිබුණත් එලෙසයි තිබුණත් එලෙසයි. මේ සංඛාර උපාදාන ස්කන්ධයේද මම. ඒකට මම කියලා කියන්නත් පුළුවන්. මේ විදිහට වෙනස වෙනසා වෙනස වෙනසා බලන්නට යම් මේකින් මේ සංඛාර උපාදාන ස්කන්ධයේ කෙරෙහි තියෙන මගේ මේ ඇලියුන කැමැත්ත සම්පූර්ණයෙන් අයින් කරගත්තා මට කොයි තරම් සහනයක් ලැබෙනවද ඒකත් කල්පනා කරනවා මේ විදිහටම විඥානෝපාදාන ස්කන්ධයටත් පිළිපදින්නට ඕන. විඥාන හයක් තියෙනවා මේ දැනන චක්කසෝත ගාන ජීවකාය මනෝකේ. ඒ විඥාන හයම එකක් එකක් එකක් අරගෙන බලනවා. මේ චක්ක විඥානේ මමද? සෝත විඥානේ මමද? ගාන ජීවකාය මනෝ කියන විඥාන මමද? මමද මනෝ. විමසන. ඇහැට රූපයක් දැකෙනවා චක්ක විඥානය කියනවා. රූපයේ නිරුද්ධ වෙනකොට චක්ක විඥානය නැති වෙනවා. කන ශබ්දයක් වෙනවා, සෝත විඥානය නැති වෙනවා. ශබ්දය නැති වෙනකොටම සෝත විඥානය නිරුද්ධ වෙනවා. මේ මම මෙදකින් නැති වෙනවා, මම මෙදකින් නැති වෙනවා. මේ විඥානස්කන්ධය මම කියලා මගේ කියලා ගන්නේ විඥානස්කන්ධේ කුමක්ද? විඥානස්කන්ධයද නැත්නම් මම කියන එක වෙනසක්. වෙනසනකට පිළිතුරක් ලැබෙනවා. මේ විඥානස්කන්ධය ඇයිද උපාදාන කරන්නේ? ඒ උපා විඥානස්කන්ධය උපාදාන කරලා කලින් කියන විදිහට සංඛාරයක් වෙනවා. චිත්ත සංස්කාරයක් තියෙනවා. ඒකත් චිත්ත තුළින් පහළ වී ඇති නැති වෙන සිතේ මාත්‍යක් පමණක් නෙවෙයි. මොනවද මේක කියන්නේ? මේ කප්පේ හරියට මේ පංචස්කන්ධයේ වෙනස වෙනසා මෙලෙස බැලුවාට පසු අතේ තියෙන ඇඟිලි පහක් ඈඩ් කරන්නට පුළුවන් නේ අපිට අන්න එලෙසින් සිතින්ම රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පහ පැත්තකට අයින් කරනවා. එතකොට මේ මේ පාහර කර්මමම කියනවාද කියලා බලන්න. මම කියන්නේ කවුද මම කියන්නේ කවුද? මෙහිදී එක්කෝ ශූන්‍යතාවයකට පිටපත් වෙනවා. කිසිවක් නැති ශූන්‍යතාවයකට. මේ ශූන්‍යතාවයට සිතපත් වුණාට පස්සේ මේ ශූන්‍යතාවයද මම කියන්නේ කියලා බලන්න. දැන් මම කවුද කියලා හිතන්නේ මේ ශූන්‍යතාවයද මම කියලා බලන්න. අන්න එතෙන්දී නිර්වාණ ධාතුව පිටට පලනවා නේද? එහෙම නැත්නම් මේ පංචස්කන්ධය පංචෝපාදානස්කන්ධය මෙලෙසින් ඈත් කළාට පසුව සියලු දෙනෙක් මාත්‍යක් පමණක් හේතය. මොකක්වත් නැති නිකන් ඔබ දැනෙන ගතියක් හිතේ පවතින ඉස්සරහ. ශූන්‍යතාවයකුත් නෑ, මොනකුත් නෑ, මොකුත් නෑ. නිකන් ඔබේ දැනෙන ගතියක් පවතින. නින්ද ගිහිල්ලත් නෑ, නින්දම ගිහිල්ලත් නෑ. නින්ද ගියාන්නේ නිකන් අවදිමත් දැනෙන මාත්‍රයක් වුණා පවතින. මේ අවස්ථාව දෙකම සමලක් වුණා. ඊළඟට මේ කොටස ඉතාමත් නොවනින් සමාධියෙන් යුක්ත කරන්න පුළුවන්. ඇයි අපි මේ කාමෝපාදාන ආදී වශයෙන් කරපු තණ්හා දිස්තිමාන ආදී නැත්නම් මේ පංච උපාදාන ස්කන්ධ උපාදාන කලේ මේකෙන් හොඳට අහලා ක්‍රියාත්මක කරන්න ඕන අපි මේ උපාදාන කලේ මොනවද රූපත් සංගේ මහා දුක්ඛලිය වේදනා සංගේ මහා දුක්ඛ පින්ඩය සංඥා සංකාර විඥාන ඒකාන්ත දුක් සම්බේ සංඛාරා විච්ඡේ දුක්ඛා මේ ලෝකේ යන්තා සංස්කාර ධර්ම තියෙනවා ඒ ඔක්කොම සංස්කාර ධර්ම මහණෙනි දුක. මහා සැඩට හත්කෙච්ච යකඩයක් තියෙනවා නම් අපි ඒක රත් වෙලා තියෙන බව දන්නවනම් ඒක අපි අල්ලන්න කියන්නේ බදා ගන්න කියන්නේ මොකද පිච්චෙන බව දන්නේ. ඒකේ අර බින්දර පාටට රත් වෙලා නැත්නම් සමහරක් අල්ලන්නත් පුළුවන්. ණය හොඳට දැක්ක කරපුවාම ඒකෙන් වෙන අහේතිය දන්නවා නම් අයාගේ බඳ හරියෙන් අල්ලගෙන ඕක අල්ලලා පොඩි කරන්න තරවම යන්නේ. මොකද එයාගෙන් වෙන අයහපත දන්නවා. ඒව නොදන්න කෙනෙක් නම් එහෙම කරන්නට පුළුවන් පුංචි දරුවෙක් වෙයි. මේ සංකාර මෙලෙසින් උපාදාන කරේ ඇයි? මේක මහා දුක් කුලියක් නේ. දුක්ඛේ අඤ්ඤාණං කියන අවබෝධය මෙතෙන්දී එනවා. දුක පිළිබඳ අවබෝධයක් නැහැ දුක පිළිබඳ ඥානයක් නැහැ ඒ ඥානය නැති නිසා ඒ උපාදානය සිදුවෙන්නේ මේ දුක්ඛේ අඥාන කියන අවබෝධය සිත තුළින් පහළ වෙනකොට දුක්ඛේ ඥාන කියන එකක් ගැටෙන්න ඇති වෙනවා ඊට පස්සේ කව බලනවා ඒ මේ තවත් සමාන උපාදාන කරන්නේ කාමෝපාදානක් කමන්නේ දිට්ඨියත් ඊළඟට මනෝනක් කමන්නේ සංමාදිට්ඨි මානෝනක් කමන්නේ පංච උපාදානස්කන්ධය උනත් කමන්නේ අයි මේ උපාදාන සිදු කරන්නේ මේ උපාදාන කිරීම කියන්නේ උපාදාන කරපු විදසම සංග්‍රහයක් ඇති කරගත්තු විදසම සිතට බරක් දුකක් දෙහසක් හර්ධයක් විච්ඡ ධම්මික වශයෙන් මේ කියන විදිහේ මහා දුක් අපි අත්දැක්කත් අත්දකින්නවත් සිදු වෙන උපාදානයේ තියෙනවා මේ උපාදානයේ සංසාරයේ තිබෙන නිසාම සංසාරේ නොයෙක් දුක් විඳිනා සංසාර දුක නුඹටම විපස්සන සංසාර දුක් දිනදා. අනාගතේ මේ උපාදානයේ තිබෙන තාක්කල් දුකක් නයි විඳින්න දෙතිවන්නේ. ඒනම් මේ උපාදාන කරන්නේ කුමක් නිසාද? දුක්ඛ සංදිවේ අනුඥාන. දුක්ඛ සංදිවේ පිළිබඳව ඥානයක් නැතිකම මෙන්න මෙහිදී ඒ දුක්ඛ සංදේ අඥානම කියන පස්සේ හද තුලින් මතුවේ එනකොට දුක්ඛ සංදේ පිළිබඳ ඥානයක් හද තුලින්ම මතුවෙනවා. මේකට අපි කියන කාරණා ඊටත් වැඩි ගැඹුරක්. ඇයි අපි මේ උපාදාන කරන්නේ? සෝපස්කන්ධය, නාමස්කන්ධය උපාදාන කරන කොයි ආකාරයෙන් දේශනා කළා කියලා. වෙන දෙයක් නෙවෙයි. රූපස්කන්ධය මොහොතින් මොහොත සෑම සෑයක් පාසාම නිරුද්ධ වී යනවා දෙවි ජීවිතයේ විශේෂයෙන් යනවා. නාමස්කන්ධයත් එකම ස්නේහයක්වත් පවතින්නේ සෑම ස්නේහයක් පාසාම ඇති ඇති නැති නැති යනවා. මේ ආයත මා කලින් කියපු උපමාවක් කියන්න අර පැයට 50ක 60ක විතර වේගයෙන් හමන සුළඟ. දැයට බදලා අල්ලන්න උත්සාහ කරනවා. බදා ගන්න උත්සාහ කරනවා. අත් දෙක අල්ලලා කිච්චු කරන්නට ඉස්සෙල්ලා එතෙන්නට පැමිණි සුළම හුඟාවක් ඈතට ගිහිල්ලා. අල්ලන්නට හැකියාවකුත් නැහැ, අල්ලන්නට දෙයක්කුත් නැහැ. හිතේ. මේ පංචස්කන්ධය උපාදාන කරන සත්‍යයත් උන්න ඔය වගේම කිසිම වෙනසක් නැහැ. අල්ලන්නට දෙයක්කුත් නැහැ, අල්ලන්නට හැකියාවකුත් නැහැ. උපාදාන කරන්නේ නැත්නම් සංසාරාගය ඇති කරගන්නේ ඔන්න ඔය සත්‍යෙ නොදන්නාකම නිසා. මේ නාමස්කන්ධයේ ස්නේහයක් ස්නේහයක් පාසා වේගයෙන් ජීවිතයෙන් ජීවිතයෙන් ජීවිතයෙන් යන නිරුද්ධයෙන් නිරුද්ධ වෙනවා. මේක කෙරෙහි පවතින සංගරාගය එළීම ඉවන් කැමැත්ත නැත්නම් අපිට පොත්වල තියෙන හැටියට බලි ගාහන උපාදාන ආදාන. ඒකත් චිත්ත තුළ නැති වෙන චිත්ත සංස්කාරය. මොකද්ද උපාදාන කරන්නේ? වර්තමාන තනේ පවත්න නාම රූපයක් පමණයි උපාදාන කරන්නේ. වර්තමාන තනේ පවත්නාම නාමස්කන්ධය. අනාගතයේ ගැන හිතලා හරි අතීතය ගැන හිතලා හරි උපාදානයක් කරනවා නම් ඒක සිදුවන්නේ වර්තමාන තනේ. වර්තමාන සංඥාවයි උපාදාන කරන්නේ ඒ අවස්ථාවේ. මිනිසා යම් කිසි උපාදානයක් සිදු වෙනවා නම් ඒක සිදුවන්නේ වර්තමානික වශයෙන් පවත්නා නාම රූප ධර්මයක්. වර්තමාන වශයෙන් පවත්නා සංස්කාරයෙන් චිත්ත සංස්කාරයෙන් ඒකත් නාම ධර්මයක්. මේ සියලුම නාම ධර්ම අන්නේ එක ක්ෂණයක්වත් පවතින්නේ නැති නිරුද්ධ වී නිරුද්ධ වී යනවා. එහෙමනම් ඇයි උපාදාන කරන්නේ? නිරෝධේ යඤ්ඤා මේ தත්ත්වය හරියටම අවබෝධ වුණොත් ඇත්ත වශයෙන්ම මෙහිදී නිවන සිතට ගන්නවා. මේක මේ තුනක් ඇවිත් මේ தත්ත්වය තුළ නිවන අරමුණ වුණත් නොනක්. මේ විදිහට පංචස්කන්ධයේ ගොමතින නිසා බැදීම තුළ යම් කිසි සම්මස්ත ඥානයක් ඇති වෙනවා. ඒ සම්මස්ත ඥානෙ බොහෝ දුරට උපකාර වෙන නිවන தත්ත්වයක් වශයෙන් අත්දකින්නට. එම නිසා ඒ සම්මත ඥානය හෝ ඇති කරගෙන ඊට පසු පංචස්කන්ධයෙන් ඇති හේතු නැති නැති යන හැටම බල බලා සිටින්නට ඕන. ඒකයි පොලිවිසි. මෙන්න මේන් පසුව තවත් දෙයක් කරන්නට තියෙනවා. අපි කියනවා උපාදාන කියන්නේ සංහා දික්ෂමානෝ කියලා. දැන් නිරෝධේ අඥානං තුනේ නිරෝධේ අඥානං කියන අවබෝධය කියනකොට නිරෝධය හිතට මතුවලා පේනවා. මෙන්නදී බලනවා සංහාවට මොකද දැන් සිදුවලා තියෙන්නේ? සංහා නිරෝධා උපාදාන නිරෝධ බුදුහාමුදුරුවෝ මේ සත්‍යයේ මුලම වශයෙන් කියන අවස්ථාව පහළයි සංගතින්නට බෑ. මේ මම කියවන උපාදාන නිරෝධය සෑම මාර්ගලා මාර්ග පදයක්ම අපේක්ෂා කරන අයට වැඩි යුතු එකක් කියන්නේ මේ මුලම තත්ත්වයක් අපි කතා කරනවා. එතකොට මේ දෙකම හිත අර හිතෙන්ම බලනකොට දුක්ඛ නිරෝධී අඥාන කියන පක්ෂයෙන් පසු ඇති වෙන සිතේ පක්ෂයේ දෙක පිටින් බලලා සංඥාව මෙහි පියාලි කියලා විමසනවා. ඒ සිතින් බලනකොට මේ විස්සේ ලංකා සංස්කාර කියන මේ කිසිම සංස්කාරයක් කෙරේ සංඥාවක් නැති බව අවබෝධ වෙනවා. හැටපොළක සංඥාව උපදිනා නම් ඒ කිසිම හැටපොළේ එකම තැනකවත් සංඥාවක් නැහැ. යෝතස්සායේ සංහායා කේත විරාග නිරෝධෝ ඡාගෝ පටිච්චග්ගෝ මුක්ති අනාලයෝ කියන අද පාඨයේ හදවතට නටවන්නට පුළුවන්. අනේ සංවේසා මොකද්ද? සංහාව සම්පූර්ණයෙන්ම ඈත් වෙලා අනාලයෝ ආයත් ඈත් වෙලා. ඈ යෝතස්සායේ සංහායා කේත විරාග නිරෝධෝ සම්පූර්ණයෙන්ම ශේෂ නැතුව මේ දැන් නිරුද්ධ වෙලා. ඡාගෝ අතහැරියොත් පටිච්චසමුප්පාදය සම්පූර්ණයෙන්ම දිලිහි ගොස් මෙහෙම සිතටම අවබෝධ වේ. එහෙමනම් මාගේ සිත තුළ කාමෝපාදානයක් දැන් හෝ සීමේක පැහැදිලිවම තියෙනවා. සංඛාව නිරුද්ධ වීම නිසා උපාදාන නිරුද්ධ. ඊළඟට බලන දික්ඛමාන කියන. සංඛා දික්ඛමානනේ උපාදාන කියන්නේ දෙයක් නෙවෙයි. දික්ඛිය මොකද්ද? මානය මොකද්ද? මේ කියලා හරියට වැදගත් කරගන්න ඕනේ. හොඳට ක්‍රියාත්මක කරන්න ඕනේ. දිට්ඨියයි මානයි දෙකම එකම ධර්මයක්. කර්මා දිට්ඨිමාන කියලා කලින් විස්තර කළාට මෙතෙන් දෙනකොට එකම ධර්මයක් වටපිට. මොකද්ද? මම කියලා කෙනෙක් සිටින්නේ කියන හැඟීම මත අත්මානයේ මත සංහා දිට්ඨිය සඳහා පවතී. අත්මානයේ විනේවියාම සංහා දිට්ඨිය මොකක්වත් නැහැ. මාන මොකක්වත් නැහැ. එම නිසා දැන් බලනවා ඒක කියන්නේ දැන් මානෙ තියනවාද දෘෂ්ටිය තියනවාද මගේ කියන. මම කියන හැඟීමක්වත් මගේ සිත තුළ දැන් නැහැ. මම කියන හැඟීමක්වත් නැහැ. මම මේ වාගේ මාර්ගඵලලාභී මේ වාගේ තත්ත්වයට පත් වෙන කියන එක කියන හැඟීම ගෑවෙන්නේවත් නැහැ. ගෑවිලා නෙවෙයි ගෑවෙන්නේවත් නැහැ. නිකම්ම නිකන් කිස් පොඩ්ඩලේ වඩපන්. එතකොට අනේ මගේ සිත තුළ මානෙ නෑ නේද? දිට්ඨිය නෑ නේද කියන අපාදාන නැති බව අවබෝධ වෙනවා. සංඥා දිට්ඨි මාන කිසිවක් දැන් මගේ සිත තුළ නැති බව අවබෝධ වෙනවා අන්න එහෙදි. මේ සංඥා දිට්ඨි මාන දෙරවශේෂයෙන් නිරුද්ධ වී යන සංඥාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙනවා. උපාදාන නිරුද්ධ වීමට නම් සංඥාව මෙලෙස නිරුද්ධ වෙන්න ඕනේ. සංහාව නිරුද්ධ වෙන්නට නම් අවිද්‍යාව නිරුද්ධ වෙන්නට ඕන අර නිරෝධී අනුමානක් කියපේ. අවිද්‍යාව නිරුද්ධ වීමට නම් ආත්මීමානය නිරුද්ධ වන්නට ඕන. අස්මිමානය නිරුද්ධ වන්නේ නාම රූප නිරෝධයේ සම්පූර්ණම මුළු විශ්වයම දීවි නැත්කදම නැති යන ආකාරයෙන් දැකීම තුළ. ඒක මාත්‍යයක්වත් නැතුව මුළු විශ්වයම සම්පූර්ණ නාම රූප ධර්මයන් ජීවිත අභ්‍යවකාශයක් බවට පත් කරන ආදී සම්පූර්ණම නාම රූප ධර්මයන්ගේ හේවීම තුලින් ඒ දක්නා හේවීම දැක්ක සිටේ හේවීම තුලින් අස්මානිය විරුද්ධ වී යනවා එතකොට අවිද්‍යාව නිරුද්ධ වෙනවා අවිද්‍යාව නිරුද්ධ වීම තුලින් සංහාව නිරුද්ධ වෙනවා සංහාව නිරුද්ධ වෙනකොටම උපාදානය නිදිසි යනවා ඒක නිසා බුදුහාමුදුරුවෝ වදාලා සංහා නිරෝධා උපාදාන නිරෝධෝ කියලා චතුරාර්ය සත්‍ය ධර්මයෙන් මෙතනදි මතුවන්නේ මේ සියලු විදේත යම් කෙනෙක් අනුගමනය කළා නම් ඒ අනුගමනය කරපු මාර්ගය තමයි මාර්ග සත්‍යය. උපාදානයේ බඳුන් වූ මේ සියලුම පංචස්කන්ධ සංඛ්‍යාත නාම රූප ධර්ම තමයි දුක්ඛ සත්‍යය. උපාදානයේ සංතරාගය තමයි දුක්ඛ සමුදය සත්‍ය මේ නාම රූප ධර්මයන්ගේ නිරෝධයේ නිරුද්ධ වී නැත්නම් තේරුම් යාම දැකීම තමයි නිරෝධ සත්‍යය. මේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය තුළින් තමයි උපාදාන ඇසේ කළ අදාදම කෙනෙකුට නිවන සැනසෙන්නට පුළුවන් වන්නේ. මේ තුනත් අය මේ භාවනා කරන විට අද දවසේ මේ ධර්මයේ අහලා ඒ වගේ පිළිපැදීමෙන් නිවන අවබෝධ කර ගැනීමට නොහැකි වුණත් අපෝසත් වුණත් මේ ධර්මයේ ඇසීමේ කුසලයේ කවදා හෝ දවසකදී ඒ කාන්ත වශයෙන්ම ඒ ධර්මයේ දැකීමට හේතු වෙනවා ඇති උපනිෂ්ඨ වෙනවා ඇති. එදාට මේ ඇස පරිචිත්ත විඥාන ගම්හානේ පෙරේසු කඩතිවල දන්නා නුවණ අතීත අධ්‍යක්ෂණ දක්නා නුවණ පහළ වේවා. ඒ පහළ වුණාට පසු අනේ මේ හාමුදුරුවෝ මෙහෙම ධර්මයක් කිව්ව කොච්චර ඇත්තද කියලා වැටහිනවා. හැමදෙනාටම වෙනස් වෙනවා. හොඳයි දැන් ඇති එනම් තම දෙනාම භාවනාවේ නිරත වන තම දෙනාට නිවාසයක් පත් වේවා